තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්තුනි හැමදිනම උදෑසන ටික වෙලාවක් දහම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සති කිහිපෙහි පැහැදිලි කළේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රයේහි තුනතුන් නිතර පිරිත් දේශනාවන් වලදී අහන මහ පිරිත්පත කියවනකොට කියවලා දැන හඳුනාගෙන තියෙන ඒ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥාවන් ජීවිතයට පුරුදු පුහුණු කරගැනීමේ වටිනාකම පැහැදිලි කරමින් ඒ දස සංඥාවන් එකින් එක විග්‍රහ කළේ පසුගිය සතියේ දේශනාවේදී අපි දෙවැනි සංඥාව පළවෙනි එක අනිත්‍ය සංඥාව දෙවැනි එක අනත්ත් සංඥාව අපි පසුගිය සතියේදී පැහැදිලි කළා. අද එහි තුන්වැනි කාරණය අසුභ සංඥාව පිළිබඳව පින්නතුන්ට අවධානය පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අද දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. අසුභ සංඥාවයි කියලා කියන්නේ මේ පංචස්කන්ධය තුළ මේ සංස්කාර ධර්මයන්හි සුභ වශයෙන් ගත යුතු ආස්වාදනය කරන්නට සුදුසු තරම් වටිනා යමක් මෙහි නැත කියන බව පැහැදිලිව නුවණින් වටහා ගැනීම තමයි අසුබ සංඥාවයි කියලා කියන්නේ. අසුබ සංඥාව පිළිබඳව කතා කරනකොට අපට තවත් નિરાයාසයෙන්ම සිහිපත් වෙන කාරණයක් තමයි පටික්කුල සංඥාව. පටික්කුල සංඥාව සහ අසුබ සංඥාව කියන දෙකෙහි යම්කිසි වෙනසක් අපේ නුවණින් තේරුම් ගත යුතුයි. ඒ තමයි පටික්කුල සංඥාව කියලා කියන්නේ පිළිකුල නතු කරන ස්වභාවය. එතකොට යම් කිසි දෙයක තියෙන ප්‍රතික්කුල ගතිය උදාහරණයක් හැටියට ගත්තහම ආහාරය අනුභව කරලා ටික වෙලාවකින් කෙලසෙම සොටු සහ තව නොයෙකුත් ජීවන ශ්‍රාවයන් එකතු වීම නිසා ටික වේලාවක් යනකොට එය ඊටාම පිළිකුල් සහගත තත්ත්වයකටපත් වෙනවා. එතකොට මේ විදිහෙන් නුවණින් කල්පනා කරන කෙනෙකුට අර ආහාරය පිළිබඳව තියෙන දැඩි තෘෂ්ණාව, දැඩි කෑදරකම පාලනය කරගන්නට පුළුවන් වෙනවා. එහි තියෙන පිළිකුල් ගතිය මෙනෙහි කරනකොට. දැන් ශරීරය පිළිබඳව කල්පනා කරනකොට උනත් කෙස්ලොම් නියදත් සම්මස්ලේ ඇතනහර ආදී වශයෙන් මේවාෙහි තියෙන ප්‍රතිකූල ස්වභාවය අපට සිහිපත් කරන්නට පුළුවන්. නමුත් අසුබ සංඥාවයි කියලා කියන්නේ ඊට වඩා ටිකක් ගැඹුරු ස්වરૂපයක් එහි පවතිනවා. අර ප්‍රතිකූල කියන තැනින් අපට මතු පිටින් ඇහැට පේන, නාසයට දැනෙන, ඒ වගේම කයට ස්පර්ශ වෙන විදිහේ මේ භෞතිකමය වශයෙන් පිළිකුල් සහගත ගතියක් තමයි අපි ඒවාෙහි මතු කරගන්නට වෑයම් කරන්නේ. ඒ පටික්කුල සංඥාවත් අපට උපකාර වෙනවා යම් යම් කාරණා පිළිබඳව ඇති වෙන දැඩි ප්‍රශ්නාව, දැඩි බැඳීම දුරු කරගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගොඩාක් ඇලුම් කරන කෙනෙක් පිළිබඳව ඒ තනත්තාගේ දුර්ගුණ ගැන හිතනකොට ඒ දැඩි ඇල්ම ටිකක් අඩු වෙලා ගිහිල්ලා මදහත් ස්වરૂපයට පැමිණෙනා වගේ ලෝකයේ පිළිබඳව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව දැඩි ඇල්මක් දැඩි තෘෂ්ණාවක් ඇති වෙන තැන්වලදී අධික රාගයක් ඇති වෙන තැන්වලදී පටික්කුල සංඥාව එයින් සිත නිදහස් කරගන්නට උපකාර වෙනවා. හැබැයි මේ අසුභ සංඥාවේදී අපි කරන්නේ ඒ ඇහැට පේන නාසයට දැනෙන දිවට දැනෙන කයට ස්පර්ශ වෙන මේ භෞතික වශයෙන් පවතින පටික්කුල ගතිය පමණක් නෙමෙයි හරය වශයෙන් ගත්තහම පරමාර්ථ වශයෙන් ගත්තහම මේ සංස්කාර ධර්මයන්හි සාරයක් නැති බව නුවණින් කල්පනා කරලා ප්‍රඥාවෙන් තේරුම් ගැනීමයි එතනදී කරන්නේ. අර පටික්කුල සංඥාවේදී ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වરૂපේ යමක් අපි මතු කරලා තේරුම් ගන්නට උත්සාහ කරනවා. අසුභ සංඥාවේදී ඒ ඉන්ද්‍රිය ගෝචර වෙන සීමාවන් ඉක්මවා ප්‍රඥාවෙන් හඳුනාගත යුතු තැනකට අපේ අවධානය යොමු කරනවා. ඒ නිසා පටික්කුල සංඥාව සහ අසුභ සංඥාව දෙක ගත්තහම අසුභ සංඥාව වඩා ගැඹුරු ප්‍රඥාවට ගෝචර වෙන කාරණයක් හැටියටයි අපි තේරුම් ගත යුත්තේ. එතකොට අසුභයයි කියලා කියන්නේ කොහොමද? මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා සාරවත් වශයෙන් ගත යුත්තක් එහි නැති බව නුවණින් කල්පනා කරලා වටහා ගැනීම. ඒ කියන්නේ හටගත්තා වූ සංස්කාර ධර්මයන් වහාම අභාවයට යනවා. ඒ වගේම ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන නිසා නැවත නැවත නඩත්තු කිරීමේ පැවැත්මේ වෙහස පවතිනවා. ඒ වගේම එහෙම කොච්චර නඩත්තු කළත් පැවැත්ව අවසානයේ අපට ලැබෙන දෙයක් හරවත් දෙයක් ඉතිරි වෙන දෙයක් සාරවත් දෙයක් අවසානයේ අපට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අද දවසේ අපි කෑම කනවා හෙට දවසෙත් කෑම කනවා අනිද්දාත් කෑම කනවා මේ සතියේ මේ අවුරුද්දෙත් කෑම කනවා ඊළඟ අවුරුද්දෙත් කෑම කනවා එහෙනම් මුළු ජීවිතේම කෑම කාලා මේ කය නඩත්තු කරගන්නට පුළුවන්. හැබැයි මේ නඩත්තු කළා කියලා මරණයටපත් වෙනකොට අපට ඉතිරි වෙන කිසිවක් නැහැ. ආයෙ තවත් කයක් ලබනවා. ඒකත් අපි ඒ විදිහට නඩත්තු කරනවා. ඒකත් අහෝසි වෙනවා. මේ අනන්ත සංසාරේ මේ පංචස්කන්ධය නඩත්තු කළා කියලා මේ කය ආහාරයෙන් පෝෂණය කළා කියලා අපට ඉතිරි වෙන කිසිවක් නැහැ. සාරවත් දෙයක් මෙහි ගත යුත්තක් නැහැ. ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. අපේ කැමැත්තට අනුව පවතින කිසිවක් මේවාෙහි නැහැ. මේ කාරණා පිළිබඳව නුවණින් කල්පනා කරනකොට දැඩිව ඇලිලා මගේය කියලා බදාගෙන මට වෙන විදිහට පවත්වන්න එහෙමම විය යුතුයි මෙහෙමම විය යුතුයි කියලා මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සුභවාදීව ගත යුතු කිසිවක් මේවාහි නැති බව නුවණින් තේරුම් ගැනීම තමයි මෙතන අසුභ සංඥාවයි කියලා කියන්නේ. දැන් මේ කාරණය අපට වටහා ගන්නට අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු දැන් සමහර කෙනෙකුට ලෝකයේ අනිත්‍යය විසින් බොහෝම ප්‍රියමනාපව හිතන කාරණා පිළිබඳව අප්‍රිය සංඥාවන් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු මේ කිරි එහෙම නැත්නම් කිරිපැණි බොහොම ප්‍රණීත ආහාරයක් හැටියට බොහෝ දෙනෙකුගේ සිත්වල කාවැදිලා තියෙනවා. හැබැයි සමහර කෙනෙකුට ඒ නීතිරි මතක් වෙනකොටම අපේ නටමන් එපා කියලා එක්තරා අපසාදයක් එහෙම නැත්නම් ඒ පිළිබඳව අර අනිත් අයට ඇති වෙන සුබ සංඥාව ඒගොල්ලන්ට ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ කිරිවල පණුවෙක්වත් ඉන්නවා දැකලා ඒ නිසා ඇතිවෙච්ච පිළිකුල් සංඥාවක් කෙනෙකුට තේරෙන්න පුළුවන්. ඒක ගැනින්නේ අර පටික්කුල සංඥාවට. බොහොම ප්‍රසන්න වශයෙන් රසවත් විදිහට ආහාරයක් හැටියට අනුභව කරනවා. ඒකේ මොකක් හරි තමන්ට ඇහැට පේන, දිවට දැනෙන, නාසයට ආග්‍රහණය වෙන තමන් අකමැති ස්වરૂපයක් තිබුණොත් ඒක නිසා කාලෙක කාලයක් තිස්සේ අපේ මනසේ ඒ පිළිබඳව යම්කිසි පිළිකුලක් හටගන්නවා. ඒක කාරණයක්. දැන් මේ අසුබ සංඥාව ඇති වෙනකොට අපි හිතමු මේ නීතිරි අනුභව කිරීම නිසා Tamanta නිතර නිතර ශ්‍රම අවිස්සනවා නම් එහෙම නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක් උත්සන්න වෙනවා නම් තමන්ට ඒ නිසා යම්කිසි කායික අපහසුතාවයන් ආකුලතාවයන් ඇති වෙනවා නම් අන්න එබඳු තත්ත්වයන් නැවත නැවත අත්දකපු තනත්තාට අර කිරිවල පණුව හිටියා කියලා ඇති වෙන විදිහේ පිළිකුල් සංඥාවක් නෙමෙයි මේ කිරි කියනකොට ඇති වෙන්නේ ඒක මට සුදුසු නැහැ. ඒක අනුභව කළොත් මට හුඟක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒකෙන් මම රෝගී වෙන්න පුළුවන්. ඒක උන්නට සමවිස්සෙන්න පුළුවන් කියලා එහෙම හිතනකොට අර අනිත් අයට මේ කිරි පිළිබඳව ඇති වෙන ප්‍රසාදනීය හැඟීම සුබ සංඥාව මේ තනත්තාට ඇති වෙන්නේ නැහැ කුමක් නිසාද එයින් ඇති කරන යම් කිසි ගැහැටක් පීඩාවක් පිළිබඳව තමන්ට පැහැදිලිව දැනিলা තියෙන නිසා අනිත් අය ඒව ආශාදනය කරන තරම් තමන් ආශාදනය කරන්න යන්නේ නැහැ තමන් මේ පිළිබඳව හැඟීම් වශයෙන් මුලා වෙන්නට යන්නේ නැහැ කුමක් නිසාද එහි යම්කිසි નિසරු බවක් Tamanට දැනෙලා තියෙන නිසා. අන්න ඒ වගේ මේ අසුභ සංඥාවයි කියලා කියන්නේ යම් යම් කරුණු පදනම් කොටගෙන අනිත්‍ය පිළිබඳව නුවණින් දකිමින්, ඒ වගේම දුක්ඛ පිළිබඳව නුවණින් දකිමින්, ඒ වගේම අනාත්මය පිළිබඳව නුවණින් දකිමින් මෙසේ මනස ගැඹුරට විහිදෙනකොට ප්‍රඥාවෙන් වැටහෙනවා මේ සංස්කාර ධර්මයන් මෙතරම්ම ආස්වාදනය කරන්නට තරම් සුබව ගත යුතු තරම් දෙයක් නැහැ කියලා. දැන් මේ කාරණය කෙනෙකුට හිතෙන්න පුළුවන් හැම දෙයක්ම අසුබවාදීව ගන්නකොට ඒ පුද්ගලයාට දිවිපවත්වන්නට ඒක බාධාවක් වෙන්නේ නැද්ද කියලා. එතකොටනේ අර කියන ලදාකාරයෙන් අර ප්‍රතිකූල ස්වභාවයේ මේක පිළිකුල් මේක කැටයි මේක අත්පිරියයි මේක දුර්ගන්ධයි මේ විදිහට ප්‍රතික්ෂේප කරමින් අපි දේවල් දකින්න ගත්තොත් සිතන්න ගත්තොත් ඒක දිවි පැවැත්වීමට තරමක බාධකයක් වෙන්න පුළුවන්. නමුත් මේ කියන අසුබ සංඥාව ඒ විදිහට ගැටලුවක් වෙන්න බාධකයක් වෙන්නේ නැහැ. අපි ප්‍රඥාවෙන් සමබරව ගන්නවා. හැබැයි අසුබ ආකල්පය උනත් අපේ ප්‍රඥාවෙන් තරව ග්‍රහණය කරන්නට පුහුණුව එක්තරා ප්‍රමාණයකින් ඒවා පිළිබඳව කලකිරුණ ගතියක් ඇති වෙන්නට පුළුවන් අර පටික්කුල සංඥා වගේ. ඒකත් අපට යථාර්ථය දකින්නට උදව් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම નિවරදිව වැඩෙන්නේ නැතිව අසුභ සංඥාව බහුලව වර්ධනය කළ ඒ තනත්තාට නිතරම මේ පංචස්කන්ධේ පැවැත්වීම ලෝකයේ පැවැත්වීම පිළිබඳව කලකිරුණු ස්වභාවයක් දුක් සහිත ස්වභාවයක් මනසට දැනෙන්න පුළුවන්. ඒ කුමක් නිසාද? අර නිවැරදිව ප්‍රඥාව අවදි කරන්නේ නැතිව අර අසුභයයි පිළිකුලයි කියන කාරණය ග්‍රහණය කිරීම නිසා. නමුත් යම්කිසි කෙනෙකුට ප්‍රඥාවෙන් සමබරව මේ අසුභ සංඥාව මතු කරන්න පුළුවන් නම් නිවන් දැකීම සඳහා පමණක් නෙමේ ජීවිතේ බොහෝ දේවල් සමබරව පවත්වා ගන්නට ඒ අපට උපකාර වෙනවා. සමබරව පවත්වා ගන්නවා කියලා කියන්නේ කායික සමබරතාවය, මානසික සමබරතාවය, ආධ්‍යාත්මික සමබරතාවය සහ සමාජ සහ සම්බන්ධතා අතර සමබරතාවය පවත්වන්නට අපිට මේ අසුබ සංඥාව බෙහෙවින් උපකාර වෙනවා. ඒ කොහොමද? යම්කිසි කාරණයක් පිළිබඳව දැඩි ඇල්මක් දැඩි ප්‍රශ්නාවක් අපේ මනසේ ඇති වුණොත් දැඩිව අපි යම් කාරණයක් සුබවාදීව ගත්තහම අපිට කල්පවත්වීම පිළිබඳව යම්නම් අසමතුලිතතා ඇති වෙන්නට පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් ආහාරය පිළිබඳව දැඩි සුබ සංඥාවක් ඇති කරගන්න තැනත්තා කෑම නිසාම අධික ස්ථූලතාවයට පැමිණෙනවා. ඒ වගේම විවිධ රෝගාබාධ ඇති කරගන්නවා. දැන් පණිරස බොහොම ඇලුම් කරන තැනත්තා ඒ පණිරසට ඇලුම් කිරීම නිසාම දියවැඩියාව ආදී රෝගාබාධ වලට එළඹෙන්නට එහෙම නැත්නම් ගොදුරු වෙන්නට පුළුවන්. ඊළඟට තෙල් සහිත ආහාරයට දැඩි ඇලුම් කරන තැනත්තාට හෘද රෝග ඒ වගේම නියද සම්පත් වීමෙන් ඇතිවන අවශේෂ ආබාධ වලට ඒතනත්තා දෙදිරි වෙන්නට පුළුවන්. මෙහෙම කායික විෂමත්වයන්ට ඒතනත්තාපත් වෙනවා. ඊළඟට කායික ස්පර්ශයන්ට බැඳගැලීම් කරන තනත්තා යම්කිසි එක් දෙයකට බැඳිව ඇබ්බැහි වුණොත් ඒ නිසාම කායික වශයෙන් විෂමත්වයට පැමිණෙන්නට පුළුවන්. ඒක ධර්මයේ හඳුන්වනවා විෂම පරිහාරජා ආබාධ මේ කය විෂම විදිහට පරිහරණය කිරීම වැරදි විදිහට පරිහරණය කිරීම කාම සේවනයේහි වැරදි විදිහට අයථා විදිහට අගතිගාමීව මේ කය පැවැත්වීම එබඳු කාරණා නිසා පුද්ගලය විවිධ රෝගයන්ට පැමිණෙන්නට පුළුවන් එතකොට මේ කොයි දේ වුණත් සමබරව පවත්වා ගන්න ගිහියෙක් හැටියට කම්සප විඳින වරදක් නෙමෙයි හැබැයි අර හැමදේම දැඩිව සුබවාදීව ගන්නට ගියොත් ඒවා පිළිබඳ විනාමතු වෙනවා. ඒවා පිළිබඳ සීමාමයින් Tamanට පෙනෙන්නතු වෙනවා. ඒව අගතියට යනවා, අන්තයට යනවා. දැන් අද සමාජයේ අපට පෙනෙන දෙයක් තමයි කාමයේ පිළිබඳ මිනිසුන්ට සීමාමයින් නැහැ. ඇස පිනවීම, නාසය පිනවීම, කය පිනවීම, දිව පිනවීම මේවා පිළිබඳ සීමාමයින් ඉක්මවා යනකොට එකම එකටවත් ඉඳලා බලනවා ඒකම බඩි කියලා හිතනකොට තවත් ක්‍රමයකටත් ඉඳලා බලනවා මෙහෙම මෙහෙම ගිහිල්ලා ඉතා විකෘති තැනකට සමාජය පත්වමින් පවතිනවා මනුෂ්‍යත්වයේ ඉක්මවාගිය ස්වභාවික ප්‍රකෘතිත්වයේ ඉක්මවාගිය විකෘති ක්‍රමවලට ආස්වාදය ලබන්න කාම ආස්වාදයන් වින්දනය කරන්නට අද සමාජයේ බහුලව මිනිසුන් පෙළඹෙමින් පවතින කුමක් නිසාද යම් යම් කාරණා දෙවිව සුභවාදීව ගැනීම නිසා ඒවා තුල අමතිගාමී වෙලා මොසපත් වෙලා අසමතලිතතාවයටපත් වෙලා එයින් පුද්ගලයාගේ කය අසමබර වෙලා රෝග පීඩාවලට පැමිණෙනවා විවිධ ආබාධවලට වසනයන්ට පැමිණෙනවා ඒ වගේම මානසික මට්ටමත් ඒ තනත්තාගේ අසමතුලිත වෙනවා අර හැම කෙනෙකුගේම ප්‍රත්‍යඥ සත්වයන්ගේ කාමය කෝපය ඒ වගේම අපේක්ෂා බලාපොරොත්තු මෙබඳු මනෝභාවයන් තියෙන්නට පුළුවන් එතකොට කෙලස් නැසන නැති නිසා නමුත් මේ මනෝභාවයන් අපිට සමබරව පවත්වන්නට බැරි වුණොත් කාමය පිළිබඳව තියෙන ප්‍රශ්නාව ඇලීම බැඳීම අපේක්ෂා බලාපොරොත්තු අපට සමතුලිත කරගන්නට බැරි වුණොත් ඒ තනත්තා රාග සිතුවිලි වලින්ම ප්‍රශ්නා සහගත හැඟීම් වලින්ම මුසපත් වෙන ඒ තනත්තාගේ මානසික වශයෙන් විකෘතිතාවක් වෙන්නට පුළුවන්. අපි සමාජයේ දකිනවා කාමය නිසා උන්නත්තක වෙච්චා. ඒ වගේම කෝපය නිසා, ශෝකය නිසා, භීතිය නිසා. ඒතර කෝපය, ශෝකය, භීතිය වගේ මේ පටිඝය මුල් කොටගෙන ඇතිවෙන මනෝභාවය පතඥන මනසක තියෙනවා. ඒවා විтин විට මතුවෙනවා කෙලස් නැසලා නැති තාක්කල්. නමුත් අර දේවල් බැඳිව ග්‍රහණය කිරීම නිසා කෝපය තමන්ට පාලනය කරගන්න බැරි මට්ටමට උත්සන්න වුණොත් ශෝකය භීතිය තමන්ට සමබර කරගන්න බැරි මට්ටමට උත්සන්න වුණොත් අපේක්ෂාව බලාපොරොත්තුව සීමා රහිතව උත්සන්න වුණොත් ඒ හැඟීමටම වහල් වෙලා මානසික වශයෙන් එතනට රෝගියෙක් වෙන්නට පුළුවන්. අපි දකිනවා එහෙම හුඟක් බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු කඩ වුණාම මිනිස්සු උම්මත්තක වෙන හැටි. ඒ වගේම ශෝකය, භීතිය, ඒ වගේම කෝපය පාලනය කරගත නොහැකිව ඒින්ම උමතු වෙන මිනිස්සු අපි සමාජයේ වෙනතරම් දැකලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර මානසික සමබරතාවය නැති නිසා. ඒ සමබරතාවය ගිලිහෙන්නේ තමන් රුචි කරන දේවල් අධික විදිහට සුභවාදීව ගන්නකොට ඒ සුභවාදී බව නිසාම දැඩිව ඇලෙනවා. තමන් ඇලෙන දෙයට ප්‍රතිපක්ෂ දේ පිළිබඳ දැඩිව ගැටීමටපත් වෙනවා. ඇලීම් ගැටීම් වශයෙන් තමන්ගේ ඇතිවන මේ ස්වභාවික මනෝභාවයන්හි කිසිම පරිපාලනයක් නැතිව ඒවා සීමාතික්‍රාන්ත වෙනවා. එහෙම වෙච්ච ගමන් පුද්ගලයා මානසික වශයෙන් රෝගී වෙනවා. එතකොට කය සමබර කරගන්න බැරි වෙනකොට ආහාරය, ඒ වගේම දර්ශනය, ශ්‍රවණය, ස්පර්ශය මේවා සමතුලිත කරගන්න බැරි වෙනකොට පුද්ගලයා කායික වශයෙන් විෂම වෙනවා, විකෘති වෙනවා. ඒ වගේම මානසික වශයෙන් මනෝ ආවේගයන් සමබර කරගන්නට බැරි වෙනකොට ඒ තනත්තා මානසික වශයෙන් අසමතුලිත වෙනවා. දැන් සමහර වෙලාවට අධික සතුට වුණත් සීමාතික්කාන්තව ඇති වුණ ඒ පුද්ගලයා සමහර විට විකෘති වෙන්නට පුළුවන් විවිධ හර්බයාබාධ ආදී ඇති කෙනෙක් නම් ඒ තනත්තා ජීවිතක්ෂයට උනත් පැමිණෙන්නට පුළුවන් ඒ බලවත් තියෙන ප්‍රහර්ෂය එහෙම නැත්නම් උද්දාමය නිසා එනිසා ඒබඳු රෝගීන්ට වෛද්‍යවරු උපදෙස් දෙනවා සතුට උනත් සීමා වික්මෝ ඇති කරගන්න දෙපා කියලා. මේ මොකක්ද කියන්නේ සතුට කෝපය කියන මේ දෙකම මනෝ ආවේගයන් ඒ රසීන රහිත පවත්වන්නට ගිය සමබරතාවයේ ගිලිහෙනවා. ඊළඟට දැක්ම එහෙම නැත්නම් කායික මානසික ආධ්‍යාත්මික කියලා කියන්නේ අපි ලෝකයේ පිළිබඳව අපේ ප්‍රඥාවෙන් දකින ආකාරය. එතකොට ඒ දැක්ම සමතුලිත නොවන ඒවා අගතිගාමී වුණ අර සුභවාදීව හෝ අසුභවාදීව. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් නිවන් දැකීම සඳහා කාම සුඛල්ලිකාන යෝගයේ හැම දෙයක්ම විඳලා විඳලා සැප විඳලා එහි උත්තරමයට යන්න ඕන මේ ජීවිතේ පමණයි අපට හැම දෙයක්ම භුක්ති විඳින්න තියෙන්නේ ඒ නිසා මේ දුක් විඳි පීඩා විඳින ප්‍රතිපත්ති විඳින ඉඳලා ප්‍රතිපත්ති කර කර ඉඳලා වැඩක් නැහැ පුළුවන් හැටියට ණය වෙලා හරි කාලා බීලා සන්තෝෂයෙන් ඉන්නට ඕනේ දැන් මේ පැත්තට එතනට අගතිගාමී වෙන්නේ ඇයි? අර ලෝකයේ පිළිබඳව අන්තවාදීව හිතන නිසා. ඊළඟට මේ ලෝකයේ කිසිවක්ම සාරවත් දෙයක් නැහැ. පුළුවන් තරම් කයට දුක් දීලා දුක් දීලා සාංශාරික වශයෙන් ගෙනාපු කර්ම ශක්තිය ගෙවලා නිමා කරනවා. ඇරෙන්නට වෙන කල හැකි දෙයක් නැහැ විමුක්තිය සඳහා කියලා අත්කිලමතාන යෝගයට ඇතැම්මයි බර වෙනවා. මෙසේ අගතිගාමී වෙන්නේ ඇයි? ලෝකයේ පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව නිවැරදි දැක්මක් ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගාගෙන නැති නිසා ඒ ආධ්‍යාත්මික වශයෙන් ඒ තනත්තා අසහනදර තත්වයකටපත් වෙනවා. ඒ කොමක් නිසාද? සුභවාදීව හෝ අසුභවාදීව හෝ ඒකාන්තිකව ලෝකේ ග්‍රහණය කරන්නට පුරුදු වෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හැඟීම් සමබර කරගන්න. අපි තුල අධික විදිහට ලෝකයේ පිළිබඳව ආශාදනීය හැඟීම් සුබවාදී හැඟීම් මතුවෙනකොට අපට ඒවායේ අසුභය පැත්තත් මෙනෙහි කරලා සමබර කරගන්නට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම දැඩි විදිහට අපට ලෝකයේ පිළිබඳව කලකිරීම එපා වීම මතුවෙනකොට ඒවායේ තියෙන ප්‍රයෝජනය, ඒවායේ තියෙන අවශ්‍යතාවය කල්පනා කරලා බලලා ඒවා පිළිබඳව සමබරතාවය ඇති කරගන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන් මේ தত্ত্বය අපට වැදගත් වෙනවා සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී. විරුද්ධ සමග, සැමියා සමග, දරුවා සමග, අම්මා තාත්තා සමග, ඥාතියා සමග, මිත්‍රයා සමග මේවා තමයි සමාජ සමබරතාවය කියලා කියන්නේ. ඒතර කායික වශයෙන් අපි සමබර වෙන්නට ඕන, මානසික වශයෙන් සමබර වෙන්නට ඕන, ආධ්‍යාත්මික වශයෙන් සමබර වෙන්නට ඕන, සමාජීය වශයෙන් සමාජ සම්බන්ධතා සමබර වෙන්න ඕන. ඒ සමාජ සබඳතා සමබර කරගැනීමේදී අපේ යම් කිසි ඥාතියෙක් කර මිත්‍රයෙක් කර අධික විදිහට විශ්වාසවන්තව ඒ පුද්ගලයා සර්ව සුබය ආදී අපි දකින්නට ගියොත් එහෙම ඒ පුද්ගලයාගේ දුබලකම් අපට නොපෙනී යනවා. ඒ පුද්ගලයාගේ වැරදි අඩුපාඩු අපට නොපෙනී යනවා. එතකොට අපි පුද්ගලයන් වශයෙන් අන්තගාමී වෙනවා. ඊළඟට තව සමහර පුද්ගලයෙක්ගේ වැරදි අඩුපාඩුම අපි නිරන්තරයෙන් දකින්නට ගියොත් එහෙම අපිට ඒ තනත්තා පිළිබඳව ਸਰව අසුභවාදීව අපි දකින්නට පුරුදු වෙනවා. ඒ තනත්තා පිළිබඳව කෝපය, නොසතුට, නුරුස්නා ගතිය ඇතිවීම නිසා පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්නට අපි පෙළඹෙනවා. එතකොට තරංගයේම බිරිඳගේ අඩුපාඩු දැක්කහම සමියාගේ සිතෙහි ඒ වගේ ප්‍රතික්ෂේප කිරීමේ හැඟීමක් නැවත නැවත වර්ධනය වුණ ඒ පෞල් ජීවිතේ දෙදරා යන්නට ඒ සබඳතාවයේ බිඳී යන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. තමන්ගේම සැමියා පිළිබඳව එහෙම නිරසනා ගතියක් ඇති වෙනවා. තමන්ගේම දරුවා, තමන්ගේම අම්මා තාත්තා, තමන්ගේම සහෝදරයා, මිත්‍රයා, ඒ වගේම අසල්වැසියා පිළිබඳව ඒබඳු ගැටීමක් නිර්මාණය වෙන කලකදී ඒ සමාජ සම්බන්ධතා දෙදරා යන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සර්ව සුභවාදීව තමන්ගේ බිරිඳ ගැන හෝ සැමියා ගැන හෝ දරුවා ගැන හෝ අම්මා තාත්තා ගැන හෝ ඥාතියා මිත්‍රයා ගැන හෝ සර්ව සුභවාදීව හිතන්නට ගත්තයින් පස්සේ ඒ තරත්තාගේ කිසිම දුර්වලකමක් නොදක අපේ අන්ධව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් මේ අසුභ සංඥාව කියන එක අපට වැදගත් වෙන්නේ සියල්ලක් සර්ව සුභවාදීව දකින්නට අපේ මනස පෙළඹනකොට ඒ පැත්ත සමබර කරගන්නට නම් මේ කිසිවක් සුබ සර්ව සුබවාදී අපට ගත හැකි යමක් නැහැ. ඒවා අනිත්‍යයි. ඒවා නැවත නැවත නඩත්තු කරන්න පවත්වන්න වෙන නිසා දුක් සහිතයි. ඒ වගේම අපේ කැමැත්තට අනුව රුචිකත්වයට අනුව මේවා පවතින්නේ නැහැ. ඒ නිසා අනාත්මයි. මේවා කොයිතරම් නඩත්තු කරගෙන පවත්වගෙන ගියත් මේවා සදාකාලික නැහැ. එක් භවයකට සීමා වෙනවා. එක් අවස්ථාවකට සීමා වෙනවා. ඒ නිසා මේවා මත්තම අපි එල්බගෙන මුසපත් වෙලා ඒව ජීවිලා ඒව කිවිදිලා විසඤ්ඤව කටයුතු කිරීම සුදුසු නෑ මේ తాවකාලිකව අපට දිවි පැවැත්වීම සඳහා පමණයි මේ හැම දෙයක්ම කියන බව නුවණින් සිහි කරනකොට අර සර්ව සුභවාදීව දකින ගතියෙන් අපේ මනස ටිකක් නිදහස් කරගන්නට පුළුවන්. ඒක මේ தত্ত্বය අර පිළිකුල් කරනවා වගේ தত্ত্বයක් නෙමෙයි. අපි අර මුලින් කිව්වේ මේ ආහාරය ගත්තහම මගේ රෝගය උත්සන්න වෙනවා. මට සීනි අමාරුව තියෙනවා නම් සීනි අධික පැණිරස අධික ආහාර ගත්තොත් රෝගය උත්සන්න වෙනවා. එතකොට එතනටට පැණිරස ආහාරය පිළිබඳව යම්කිසි කැමැත්තක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. හැබැයි ඒ පැණිරස ආහාරය ගැනීම නිසා රෝගය උත්සන්න වෙනවා කියන බව නැවත නැවත හිතලා කල්පනා කරලා තේරුම් ගත්තහම පරිරස කියනකොටම ඒතනත්තාට හැඟීමක් ඇති වෙනවා මේක මට ඉච්චර උචිත නෑ මේක මට සුදුසු නෑ මොකද මට මේ අසනීපේ තියෙන නිසා ඒ ආකල්පය ඒතනත්තාට මතුවෙනවා ඒ මතුවීම නිසා අර අධික විදිහට පරිරස ආහාරයට අරගෙන විනාශ වෙන එකෙන් ඒතනත්තාට තමන්ව ආරක්ෂා කරගන්නට පුළුවන්. හැබැයි ඒ ආකල්ප වර්ධනය කරගන්නට බැරි වුණත් අගුණ වුණත් තමන්ට නොසුදුසු වුණත් පණිදසම ආහාරයටගෙන රෝගය උත්සන්න කරගෙන විනාශ වෙන්නට පුළුවන්. එහෙම මොසපත් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ යම් යම් කරුණු පිළිබඳව අගතිගාමි නොවි ආහාරය පිළිබඳව ඒ වගේම අඳුන් පළඳුන් පිළිබඳව, ieval දරවල් පිළිබඳව, මිල මුදල් පිළිබඳව, ඒ වගේම භෞතික සම්පත් පිළිබඳව, කීර්තිය ප්‍රසාදය පිළිබඳව, තනතුරු පිළිබඳව, තාන්නමාන පිළිබඳව, ගරුණන්දු පිළිබඳව, අන්නයේ ප්‍රසාදය පිළිබඳ මේ හැම දෙයක්ම තමන්ගේ පංචස්කන්ධය ලෝකයේ සියල්ලක්ම ඒහා සම්බන්ධ සිදුවීම් අවස්ථා ආකල්ප මේ හැම දෙයක්ම ගත්තහම මේවා తాවකාලිකව දිවිපැවැත්වීම සඳහා අපි අසුරු කරන්නා වූ දේ පමණයි ඒවා සදාකාලික වශයෙන් සර්වසුභවාදී වශයෙන් ගත යුතු කිසිවක් මෙහි නැහැ කියන බව නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන මනස සමබර කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආකල්පයේ මේ සංඥාව ටිකෙන් ටික පුරුදු කරගත්ත යම් කෙනෙකුට ඕනනම් අතිශයින්ම මනස ගැටෙන තැනකදී එහෙම නොගැටී මදහත් මනස පවත්වන්නට පුළුවන්. අතිශයින්ම පිළිකුල් කියලා හිතන දෙයකදී තමන්ට අප්‍රතිකූල සංඥාව, ඒ කියන්නේ පිළිකුල් බව අභිභව ගිහිල්ලා ප්‍රඥාවෙන් මනස සමබර කරගන්න පුළුවන්. පුද්ගලයන් සමග බැඳිසේ ගැටීම් ඇති වෙනකොට පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩුම දකිනකොට නෑ අඩුපාඩු කොපෙත් තිබුණා වුණත් අපේ අවශ්‍යතාවය සඳහා පුද්ගලයන් සමග සමග සම්පන්නව ක්‍රියා කළ යුතුයි. ඒ විදිහට පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීම සුදුසු නෑ. කොච්චර අමාරු වුණත් අපහසු වුණත් මේ දේවල් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සඳහා අපි සමබර විය යුතුයි කියන මේ ආකල්පයට පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම සරල සුභවාදීව දේවල් බැඳුව ග්‍රහණය කරගෙන වළඳ ගන්නා තැනට මනස පැමිණෙනකොට මේ ඊතරම් සුභවාදීව ගත යුතු කිසිවක් ලෝකේ නැහැ. මේ හැම දෙයක්ම අනිත්‍ය බවින් යුක්තයි දුක් සහිතයි ඒ වගේම අනාත්ම ස්වરૂපයෙන් යුක්තයි ඒ නිසා මේ කිසිවක් සදාකාලිකව සරල සුභවාදීව ගත යුතු නැහැ කියන බව දකිනකොට මනස සමවර කරගන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අසුභ සංඥාව මේ පංචස්කන්ධය ගත්තා, ඒ වගේම බාහිර ලෝකය ගත්තා, ඒ වගේම අපට හැඟෙන දැනෙන හැම දෙයක්ම ගත්තාම ඒ කිසිවක් සුභවාදීවම දකින්නට පුළුවන් කමක් නැහැ. ඒවාෙහි කෙලසෙන දුක් සහිත පීඩා සහිත පැත්තකුත් තියෙනවා ඒවා නුවණින් දකින්නට පුහුණු කරගත් තැනට කායිකවත් මානසිකවත් ආධ්‍යාත්මිකවත් සමාජ සම්බන්ධතා වශයෙන් සමබරව පවතින්නට මේ සියල්ල සුභවාදීව ගැනීම සුදුසු නැහැ ඒවාෙහි අසුභ පැත්තකුත් තියෙනවා කියන බව නුවණින් තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා එය සංඥාවක් වශයෙන් සංකල්පනාවක් වශයෙන් දිනු කරගත්තාම ඒ හැම පැත්තක්ම සමබර කරගන්නට ඒ තනත්තාට උපකාර වෙනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන මනස සමබර කරගන්නට මේ අසුබ සංඥාවේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන ජීවිතයේ හැකි පමණින් ඒ සංඥාව ප්‍රගුණ කරන හැටියට හැම දිනකටම මේ සිතින් සිහිපත් කරනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් ඔබ අප හැම දිනකටම යහපත් සමබර ජීවිතයක් ගත කරන්න හේතු වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30 710